නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කරුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ අද දවසේත් ඔබේ අපේක්ෂා ඉටු කරමින් මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර ඔබට දායාද කිරීම පිණිසයි අපි සූදානම් වන්නේ. පින්නතුනි ඒ උතුම් අරහත් මාර්ගය පිළිබඳව අපිට දැනගන්න. ඒ අරහත් මාර්ගය ඔස්සේ සසරෙන් නික්මීම පිණිස බවුන් වඩන ඒ ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ උත්තම ප්‍රතිපදාව. ඒ මහා සංඝරත්නය පිළිබඳව ආදර ගෞරවය හදවතේ ඇති කරගන්න මොනතරම් වාසනාවක් ඔබටත් මටත් ලැබෙනවාද? ඉතින් අද දවසේ රැඳී සිටිමු අපි ඒ උත්තම අරහත් මාර්ගයේ අනුමෝදන් වෙමින් මේ සියලු කාරණා අපට දායාද වන්නේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා උන්වහන්සේගේ පාදාභිවන්දනය අපි තාම ආදර ගෞරවයෙන් මේ මොහොතේ සිදු කරගනිමු. ඒත් එක්කම මා ඔබට අද සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ සිහිපත් කරන්නම්. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ශ්‍රාවිකාවක් විසින් දායකත්වයේ දරනු ලබනවා. ඒ පින්වත් උපාසිකාව අපි ඊටමෙත් සිතින් සිහිපත් කරගන්නවා. අදත් අපට අනුකම්පාවෙන්ම කරුණාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාලා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දා ශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම උන්වහන්සේගේ පාදාභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමිනේ උතුම් අරහත් මාර්ගය පිළිබඳවයි දිගින් දිගටම අපට දැනගන්න තියෙන්නේ. ස්වාමිනේ මේ අරහත් මාර්ගයේ යැයි බොහෝ කොට මුලා කරන අවස්ථාත් යතමුන් යෝජනා කරන අවස්ථාවේ මේ ගම්භීර උත්තම අරහත් මාර්ගය ඇත්තටම දැනගන්න ලැබෙන එක මොනතරම් වාසනාවක්ද ඒ උත්තම මහරහතන් වහන්සේ වැඩම කළ මාවත මේ බඳු යයි අපට යලි යලි පසක් වෙනවා. ඉතින් අද දවසෙත් ඔබ වහන්සේ අපට සම්මුඛ වුණා. අපට කරුණාවෙන් ස්වාමීනි අවවාද කරන සේක්වා අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි ඉගෙන ගනිමින් සිටින්නේ ඒ අපේ නිලිඳු රජුරෝ ආනවන ස්වාමීනි කොහොමද මේ අරහත්ත්වයේ ලබන්නේ කියලා. එහෙමයි. මොකද ඇත්තටම මිලිඳු රජුරන්ට උවමනාව තියෙන අරහත්ත්වයේ ලබන්න. මෙච්චර ධර්මස්කන්ධයක් අහලා ශාසනය ගැන පැහැදුන ශාසනය ගැන නිර්වුල් වූ දැනුමකට ආපු රජුරවන්ද සක්සුදක්ෂේ පරම පවිත්‍රව පෙනෙන ඒ නිවන කරා යන්න ආසයි. ඒතර රජතුමාට ඕනේ නිර්වාණ ප්‍රතිපදාව පුරුදු කරගන්න හැටි ඉගෙන ගන්න. එහෙමයි සර්. ඒතර තේරෙනවා නේද ධර්මයේ අහ ධර්මය අහන්නත් ඕන, ධර්මයේ නිර්වුල් කරගන්නත් ඕන, ප්‍රතිපදාව නිර්වුල් කරගන්නත් ඕන. එහෙමයි. ඒ නිසා තමයි මේ රජ්ජුරෝ ධර්මයක් අහලා නිර්වාණ ප්‍රතිපදාව ගැනත් අහන්නේ. එහෙයි. පැහැදිලි නේද? ඉතින් ඒව පුරුදු කරගන්න හැටි. එතකොට ඒ නොයේක් උපමාවලින් නොයේක් ස්වභාවයන් වලින් නාගසේන මහරහතන් වහන්සේ සොඳුරු අරහත් මාර්ගය විස්තර කරනවා. අපි අද කාරණා ටික කතා කරමු. අවසරයි ස්වාමීනි. දේශනා කරනවා දැන් රජු වහනෝ ස්වාමීනි මේ සතුන් මරා ජීවත් වෙන වැද්දා කියනොත් අංග හතරක් ගන්න ඕන කියලා ඔබ වහන්සේ වදාලා. කුමක්ද ඒ කාරණාව? මහරජාණන් සතුන් මරා ජීවත් වෙන වැද්දා අඩුවෙන් නිදාගනි. සත්තු මරලා ජීවත් වෙන වැද්දා ගොඩාක් නිදාගන්නේ නැහැ. අඩුවෙන් නිදාගන්න. එහෙමයි. ආන් ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් අඩුවෙන් නිදාගත යුත්තේ මහරජාණන් සතුන් මරා ජීවත් වන වැද්දාගේ මේ පළමු අංගයේ ගත යුත්තේ භික්ෂුව අඩුවෙන් නිදා ගන්න ඕන කියන. එහෙමයි ස්වාමී. නිින්ද වැඩි නම් අරහත්වේ ප්‍රමාද. එහෙමයි. අඩුවෙන් නිදා ගන්න ඕන කියලා කියනවා. ඒ ස්වාමී. විතර බලන්න නිදා ගන්න කාලේ පවා මේ මාර්ගයේ පිළිපදිද්දී බලපානවා. ඊට පස්සේ දැන් එහෙම තියෙනවනේ දැන් ගත්තොත් එහෙම ඉස්සර තිබිලා තියෙනවා මහත්තයා දැන් අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 25ක් නිින්ද පාලනය කරලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තව අවුරුදු මේ 25ක් නිින්ද උන්වහන්සේට ඇවිල්ලා නැහැ. මේ විදිහට අවුරුදු 50කට අධික මට මතක අවුරුදු 55ක් විතර අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ නිදාගෙන නැහැ. එහෙමයි ස්වාමීනි. මේ වගේ තුන නිින්ද නැතුව මම මාර්ගයේ දිනු කරපු අයත් ඉන්නවා. චක්කුපාල මහරහතන් වහන්සේ චක්කුපාල මහරහතන් වහන්සේ නින්ද ඒ විදිහට පාලනය කරපු කෙනෙක්. එහෙම. තව තියෙනවා අර නින්දෙයි කියලා පිදුරු වලින් මේ දරණුවක් ගොතලා ඒක වතුරේ ඔබලා ඔළුවේ දාගෙන සක්මන් කර කර ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ මෑත භාගයේ පවා මට මතක හිටිට අනුරාධපුර පැත්තේ සීයකෙදී උදේ පාන්දර නැගිටලා මේ නිින්ද යන නිසා ඒ ගේ ළඟ තියෙන ඇලේ වතුර යන ඇලේ තමයි සක්මන් කරන්නේ. එහෙම භාවනා කරන්නේ. මෑත භාගෙ මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම අයත් ඉන්නවා. පාන්දර 3ට 4ට නැගිටලා භාවනා කරන මිනිස්සු ඉන්නවා. එහෙමයි. ඉතින් ඒ වගේ මාර්ගයේ පුරුදු කිරීමක් තියෙනවා. අවසරයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා සතුන් මරා ජීවත් වෙන වැද්දා දඩයන් කරන සතුන් ගැන සිත සිතා සිටී. මහරජාණන් පිළිවෙතේ සතුන් ඒ ඒ වැද්දාගේ වැඩේ සත්තු ගැන මේට කවුද මරන්නේ අරක මරන්නේ අරකගේ මස් තියෙනවද අරක පොඩි වැඩිද අතන මන්දාට වන්න ඕන මෙතන මන්දාට වන්න ඕන කියලා සත්තු ගැනම තමයි කල්පනාව වැද්දාගේ ඒ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් වඩන්නා වූ කුසල ධර්මයන් ගැනම සිත සිතා සිටිය යුත්තේය නම් වෙලාම කුසල් දහම් ගැනම හිත හිතා ඉන්න ඕන මං අර භාවනාව කරන්න ඕන මේ භාවනාව කරන්න ඕන ආයතන නෝනින් අවසන් ඕන කියලා ඒ භික්ෂුවගේ හිත හැම වෙලාවෙම ධර්මයට අදාළ මානසිකාරයකින්ම තියෙන්න ඕන. එහෙමයි ස්වාමී. දැන් සාමාන්‍යයෙන් ගෙවල් වල ගත්තොත් ලොකු පුතා ගැනයි පොඩි දුව ගැනයි ස්කෝලවල ගැනයි ඒවා ගෙවන එක ගැනයි ෆිනෑන්ස් ගෙවන එකයි ණය ගෙවන ඒවයි ගේ හදාගන්නේ කොහොමද කියන එකයි ලෙඩසුව කරගන්නේ කොහොම එකයිද යන දේවාල ටික කොහෙද කියන එකයි යන්ත්‍රයක් දාගන්නේ කොහොමද කියන එකයි ඊළඟට තොইলයක් තියාගන්න බෙරකාරයක් හොයන එකයි ඒවා තමයි මිනිසුන්ගේ ප්‍රතෝංශයක් නේද පෙරිලා චිත්ත පෙරිලා තියෙනවා ඒතර නිවන් කරා යන කෙනාගේ නම් ධර්මයේ තම හැම වෙලාවම දහම් මනස්කාරයක්මයි හිතේ වැඩ කරන්නේ එතකොට තමන්ගේ හිතේ දහම් මනස්කාර වැඩ කරන කාලය අනුව දවසක ගත්තොත් එක දවසක නිතර නිතර දහම් සිතිවිලි එන වේලාව අනුව Taman නිවනින් ඈතයිද ළඟයිද කියලා හිතා ගන්න පුළුවන්. එහෙමයි. ප්‍රායෝගිකව Tamanගේ පැත්තෙන්. එහෙම කුසල අරමුණකින් තොරව වෙනම හුදකලාවක් පවත්වන්න උන්වහන්සේට මේ නුවණින් විමසන කොට ස්වාමීන් අවසරයක් නොලැබී යනව නේද? ඒකනේ දැන් ධර්මය නුවණින් විමසන විමසන කුසල් අරමුණනේ එන්නේ. ඒකට ඒ කුසල් අරමුණුත් එක ඉනකොට අර අකුසල් අරමුණු වලින් හිත කෙලසෙනේ කඩු වෙලා යනවා. දැන් ඉස්සර ගොඩාක් රහතන් වහන්සේලා පහළ වෙන්න හේතුවක් තිබ්බා. අද කාලේ රහතන් වහන්සේලා පහළ නොවෙන්න හේතුවකුත් තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ තමයි මහත්තයා මේ ත්‍රිපිටකයේ ගාන්ථාර උඩ වෙලා තියෙන්නේ. හරියටම බුදුරජාන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා අවුරුදු 500කින්. එහෙමයි. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 454කින් තමයි ගාන්ථාර උඩ වෙන්නේ. එහෙමයි ස්වාමී. ඒ බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙලා වැඩ හිටිය අවුරුදු 45. ඒකට 454 45යි 500 න් කිට්ට වෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට එහෙම තමයි ගාන්තාරූඪ වුනේ. එතනින් පස්සේ පොතකට ආවා ධර්මයේ. එතෙක් ධර්මයේ තිබ්බේ හදවතේ. එතකොට භික්ෂුව කියවන්න ඕන, ඉගෙන ගන්න ඕන, මතක තබා ගන්න ඕන, ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ අසජ්ජහය මලා මන්තා නිතර නිතර පරිශීලනය කරේ නැත්නම් අමතක වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන. ස්වාමීන් වහන්සේ මහා උත්තම පහත් පරිශ්‍රමය. එතකොට කොච්චර ධර්මීයද? එහෙමයි ස්වාමී. ඊළඟට ධර්මයේ සිහි කර කර ඉන්නකොට රාග හිතක් ආවොත් ඒ කල්පනා කරනවා මම මේ සොඳුරු හදවතට මගේ ධර්මයේ මේ පිරුණ මේ හදවතට රාග සිතුවිල්ලක් එන්න එපා කියලා. එහෙමයි ස්වාමී. මේ ප්‍රහාණය කරනවා. එහෙයි. එතකොට දහරහත්ට මඟපල් ලබනවා. දැන් ධර්මයේ පොත්වලට ආවට පස්සේ ඇයි පොත ඕන තැනක තියෙනවට පස්සේ කියවන්න පුළුවන්? එහෙමයි ස්වාමී. බණක් ඇහුවත් ওই සූත්‍රේ පස්සේ පොතෙන් කියවන්න පුළුවන්. ඉස්සර ඇහුවොත් ඒක ඒ වෙලාවෙම තමයි. එහෙමයි. දැන් මිනින්ද ප්‍රශ්න ඇහුවනම් ඒ වෙලාවෙම තමයි. ඉතින් ඒ නිසා මේ ලකුවට දහම් අවබෝධයක් ආවා ඒ කාලේ. ඉතින් හිත කෙලෙසා ගන්න නැතුව ඉන්නවා. ඒ කාලේ තිබ්බ එක්කෙනෙක් මේ ලොකු කුසලයක් තමයි පින්සිතවිලි කුසල්සිතවිලි ආවට පස්සේ කෙලෙසා ගන්නෑ. එහෙමයි ස්වාමී. දැන් මම උදාහරණයක් කියන්නම් දුප්පත් මිනිස්සේ දුප්පත් මිනිස්සේ මේ බොහෝ කාලයක් මහන්සි වෙලා මහන්සි වෙලා මහන්සි වෙලා සිවුරක් හදලා. ඒ සිවුර රහතන් වහන්සේ නමකට පූජා කළා. මේ රහතන් වහන්සේට අර සිවුර පූජා කළාට පස්සේ හිතට ඇවිල්ලා තියෙන සන්තෝෂේ ප්‍රීතිය මේ ඉස්සර වෙච්ච එකක් කියන්නේ. එහෙමයි ඒ ප්‍රීතිය හිතට ඇවිල්ලා ඊට පස්සේ එයා එන ගමන් දැන් ඒකමයි මතක් වෙන්නේ. එයා කල්පනා කළා මගේ ප්‍රීතියට පත්වන මේ හිත රාගෙන් කෙලසා ගන්නෑ. එහෙමයි සම්. කියලා අර දුප්පත් රෙදි මහා මිනිසයා මොකද කරලා තියෙන්නේ? එදා ගෙදර ඇවිල්ලා රෑ නිදා ගන්නකොට වෙනම පැදුරක් අරන් පිළිකන්නේ නේද? එහෙමයි සම්මි. ඊට පස්සේ ගෙදර ගෑණි බල්ලා මොකෝ මේකට වෙලා තියෙන්නේ. ඊට පස්සේ නිහඬව ඉඳලා. දැන් හැමදාම දැන් මෙයා වෙනම නිදා ගන්න. ඒක ගෙදර ගෑණු කෙනා ඉතින් සද්ද කරනවා, කෑ ගහනවා, බයිනවා. කොච්චර කොච්චර එක එක නංගම් කියන්න ඇති. එහෙමයි සම්. වෙනම නිදා ගන්නකොට. එතකොට දරුවෝ ඒ වෙනකොට දරුවෝ ඉන්නවා. ඊට පස්සේ ටික අවුරුද්දක් හමාරක් යනකොට තෝත් එක පවුල් කාලේ වැඩක් නැහැ කියලා දරුවෝ තරම් අර ගෑනුගෙන ගියා. එහෙමයි සම්. ඒකට අර සිවුර පූජා කරපු එකේ විපාක මේ ජීවිතේම ලැබුණේ නැහැ. <laughs> ඊට පස්සේ මොකද වුනේ? ඒ කාලයක් යනකොට මෙයා තනි වුණා. එහෙමයි. ලෙඩ වුණා. හැම වෙලාවෙම දැන් දැන් ගෙදර තනි වෙනකොටත් තනිකමත් එක මතක් වෙන්නේ මොකද්ද? පින්කම මතක් වෙනවා. පින්කමනේ මතක් වෙන්නේ. සිවුරනේ. එහෙයි. එතකොට ඒකම සිහි කර කර හිටියා. ලෙඩ වුණා. කාත් කවුරුවත් නැහැ. එතකොට මතක් වෙන්නේ මොකද්ද? ආයමත් සිවුර. සිවුරම මතක් වෙනවා. මෙයා ගොඩාක් ලෙඩ වෙලා උත්පල වෙලා මල මුත්‍රා ගොඩේ ඉඳලා තියෙනවා. ඒත් අර සිවුර පූජා කරපු හිතේ ප්‍රසාදේ නැති කරගෙන නැහැ. මල මුත්‍රා ගොඩේම මැරුණා. දිව්‍ය රාජ්‍යයක් කියලා ඉපදුණා බ්‍රහ්මචාරී. ඉතින් ඒ දෙවියා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා මඟපල් ලැබුවා. එතකොට ඒ කාලේ තිබ්බ ලොකු හැකියාවක් තමයි උපන් කුසල්සිත අකුසල් වලින් මේ කිලිටි කරගන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට අද තියෙන දේ තමයි මේ සෑය වන්දනාවක් කළා මේ එනවා යන ගමන් හිත කිලිටි කරගන්නවා. එහෙමයි. ඔක එක එක තම තමන්ගේ ජීවිත වලට දාලා බැලුවට පස්සේ හිත කිලිටි වෙන හැටි වෙනවා. ඉතින් ඒ කාරණාව මේ මෙහිදී මතක් වුණා. ඉතින් දහම් මනසකාරයකම හිත පවත්න්න ඕන කියලා කියනවා. එහෙමයි. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි සතුන් මරා ජීවත් වන වැද්දා දඩයමට යා යුතු කල් දන්නේ. සතු මරණ කෙනා දන්නවා මේ වෙලාවට තමයි දඩයමට යන්න ඕන කියලා. ආන් මේ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් භාවනාවට යා යුතු කාලය දැනගත්තේය. මේ භාවනා කළ යුතු කාලයයි. මේ ඒන් නික්මීමට කාලයයි. මහරජාණන් සතුන් මරා ජීවත් වෙන වැද්දාගේ මේ අංගය ගන්න ඕන කියනවා. මම මේ වෙලාවේ භාවනා කරන්න ඕන කියන එක ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් ඕකනේ නැත්තේ. අපි කියමු පිරිසක් එක්ක රුවන්වැලි සෑය වන්දනාවට ගියා නම් එතන තියෙන වන්දනාව. ඒකට සමාජලාවට පිරිසක් වන්දනා කරද්දී ඒ කණ්ඩායම එක්කෙනෙක් භාවනාවට ඉඳ ගන්න. එහෙමයි ස්වාමීනි. ඒකට වන්දනා කරන පිරිසත් හොරහැයෙන් අරයා දිහා බලනවා. අරය භව මේවා කරනකොටත් එයා හිතින් කල්පනා කරනවා මං විතරයි භාවනා කරන්නේ අනුන් ගාථා කිය කිය ඉන්නවා කියලා. එහෙමයි සුදුසු නෑ. අපි කියමු දඹදිව ගිහිල්ලා ඔන්න ආස හිතෙනවා වන්දනා කරන්න. භාවනා කරන්න ආස හිතෙනවා. අපි කියමු වජිරාසනේ ළඟට යනවා. ඒ කුටිය, ඒ ගන්ධ කුටිය පුංචි. එහෙමයි. තින් රට රටවල් වලින් සෙනගෙනවා. එතන මම මේ වජිරාසනේ ළඟ වඳින්න ඕන කියන ආසාව මුල් කරගෙන එතන ඉඳගත් ගමන් අර මිනිසුන්ට වඳින්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒතර එයා දැනගන්න ඕනේ මම මේ අවස්ථාවේ වන්දනා කරලා භාවනා කරන්න ඕනේ වෙන අවස්ථාවක කියලා. ඒ ස්වාමී. කාලේ Taman තේරුම් ගන්න ඕනේ. ඒක දක්ෂතාවයක්. ඒතර භාවනා කරන්න ඕනේ වේලාව තේරුම් ගන්න එක. ඒතර භික්ෂුව නම් දන්නවා මම මේ වෙලාවේ සක්මන් කරන්න ඕනේ, මේ වෙලාවේ භාවනා කරන්න ඕනේ, මේ වෙලාවේ සජ්ජායනා කරන්න ඕනේ, මේ වෙලාවේ පින්ඳ පාතේට යන්න ඕනේ, මේ වෙලාවේ ගුරුවරුන්ට වන්දනා කරන්න යන්න ඕනේ, මේ වෙලාවේ සැතපෙන්න ඕනේ මේ වෙලාවේ අවදි වෙන්න ඕන. ඒක භික්ෂුව දැනගන්න ඕන කියනවා. ඒ දැන ගැනීම නිවනට උපකාරයි කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා මහරජාණනි සතුම් මරා ජීවත් වන වැද්දා සතෙකු දැක මොහුව මම අල්ලා ගන්නෙමි මහත් ප්‍රීතියටපත් වේ. සත්තු මරණ වැද්දට සතේ දැක්ක ගමන් මේ කණන් අල්ලනවා කියලා ප්‍රීතියක් උපදිනවා. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සතිපට්ඨාන අරමුණෙහි සතුටින් ඇලිය යුත්තේය. ප්‍රීති උපදවාලිය යුත්තේය. මමත් විශේෂ අවබෝධයක් උපදවා ගන්න මේ කියාය. ඒ කියන්නේ අපි කියමුකෝ ආනාපාන සති කියලා. එහෙමයි. ඒකට එයා භාවනා කරනකොට හුස්ම රැල්ලේ සිහිය පිටනකොට සතුටටපත් වෙනවා. වැද්දා මුවෙක් දැක්කා වගේ. සතෙක් දැක්කා වගේ භාවනාවට හුස්ම රැල්ල ප්‍රකට වෙනකොට ප්‍රීතිය උපදිනවා. මෙන්න දැන් මම මේ භාවනාව පුරුදු කරනවා කියනවා. මම මේකෙන්ම භාවනාව දියුණු කරලා ජීවිත අවබෝධය ලබන්න ඕන කියනවා. එහෙමයි ස්වාමී. අසුභව කර්මස්ථානයේ සීකරනකොට ශාරීරික යථා ස්වභාවය සීකරනකොට සතුටටපත් වෙන්න ඕන මට ගොදුරක් අහු වුණා කියනවා. එහෙමයි ස්වාමී. මම මේන් ධර්ම අවබෝධය ලබනවා. ඒ වගේ සතුටටපත් වෙන්න ඕන. එතකොට ධර්ම අවබෝධයයි ලබන්නේ. මම මේක මුල් කරගෙන දෙවියෝ දකිනවා. දෙවියොත් එක්ක කතා බහ කරනවා. එහෙමයි. තේරෙනව නේද? මෙහෙම නැතුව. ඉතින් ඒ වගේ ඒ භාවනා අරමුණක් ප්‍රකට වෙනකොට ඒක ගැන ගොඩාක් සතුටටපත් වෙන්න ඕන. එහෙමයි සර්. එතකොට මේ භාවනා අරමුණෙන් අර කිව්වා වගේ අර වෙනත් අරමුණ කරා නෙවෙයි ධර්ම අවබෝධය කරන අදහසම තියෙනවා. අවබෝධයක් කරා යන්න. එහෙමයි ස්වාමීනි. දැන් අවබෝධය ස්වාමීනි සතුට ප්‍රීතිය ඇතුලේ වෙනත් අරමුණ වලටත් යොමු වෙමි ඉඩකඩ තියෙනවා. දැන් මෙහි ඇයි ඉතින් මම පළවෙනි ධ්‍යානයට යන්න ඕන දෙවෙනි ධ්‍යානෙට තුන්වෙනි ධ්‍යානෙ කියලා දැන් සාමාන්‍යයෙන් ගොඩාක් අය ධානයටනේ. ඒ ධාන හුරු කරගන්න ක්‍රමයක් තියෙනවා. නමුත් ජීවිතේ අරමුණක් කරගන්න ඕන අවබෝධය. එහෙමයි ස්වාමීනි. දැන් මේ තියෙන්නේ සමාධිය වඩන හැටි නෙවෙයි. අරහත් මාර්ගය වඩන හැටි. එහෙමයි ස්වාමීනි. ඒතර අරහත් අරහත්වය පිණිස හිත වඩන කෙනා සතිපට්ඨාන අරමුණෙන් ධාන සමාධිය නෙවෙයි ඉලක්ක කරන්නේ. එහෙමයි ස්වාමීනි. අවබෝධය. මම මේන් අවබෝධයක් ලබනවා. එහෙමයි ස්වාමීනි. ඒකයි තියෙන්නේ. එතකොට ඒතකොට අවබෝධ වෙන විදිහට කල්පනා කරනවා. දැන් සමාධියක් උපද්දවා ගැනීමම හිතේ වැඩ කරනකොට සමාධියම හිතෙන් හිත හිතයින්නේ. එහෙමයි සර්. දැන් හිත එකඟ වෙයි, දැන් හිත එකඟ වෙයි කියලා. එහෙයි. ඉතින් ඒ වාගේ බාධා පවතිනවා. ඊළඟට අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා පින්වත් මහරජාණන් මොගරාජ මහරහතන් වහන්සේ විසින් මේ වදාලා ඒ තමයි කාය ජීවිත දෙකෙහි ආසාව අත්හැර ධර්මයේ හැසිරෙන භික්ෂුව විසින් සතිපට්ඨාන අරමුණ සිතෙහි පිහිට පිහිටීම ලබාගෙන බොහෝ සෙයින් සතුට උපදවා ගත යුත්තේය. මමත් උතුම් අධිගමයක් ඇති කර ගන්න ඕන කියලා. ඉතින් මේ මොගරාජ මහරහතන් වහන්සේ දේශනා කරනවා කාය ජීවිත දෙකේ ආසාවත් හැරලා. ඒ කියන්නේ අපි මැරෙයිද, ලෙඩ වෙයිද? මේකෙන් මං ලෙඩ වෙයිද, මැරෙයිද කියලා ඒව බල බලා ධර්මෙ පුරුදු කරන්න බෑ. එහෙමයි සම්. කාය ජීවිතයත් අත්හරින්න ඕන. කාය ජීවිතය අත්හැරලා ධර්මයේ හැසිරෙන විශ්ව සතිපට්ඨාන අරමුණක් හිත පිහිටවල මම මේකෙන් ධර්මාවබෝධයක් ලබනවා කියලා සතුටටපත් වෙන්න ඕන කියන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙමයි අර හරියට වැද්දෙකුට මේ සතෙක් දකින්නා වගේ. එහෙමයි. ඒ ඒ විදිහට තමයි නිවන කරා යන කෙනාට භාවනා ආරමුණ. ඉතින් ඒ කාරණාව ඒ විදිහට විස්තර කරනවා. දැන් ওই විදිහට ධර්ම මාර්ගයේ දිනු කරපු අය තමයි මේ බුද්ධ ශාසනයේ අරහත්ත්වයටපත් උනේ. එහෙමයි. ඊළඟට තියෙනවා මාළුන් බිලීබා ජීවත් වන වැද්දාගේ දෙයංගයක් ගැනීම ගැන. මාළුන් බිලීබා ජීවත් වෙන වැද්දා බිලි කොක්ක දමා එයින් මාළුන් උඩට ගනි. ඒක තේරෙනවනේ. බිලි කොක්ක දාලා අවු වෙන කලින්දලා ඇදලා ගන්නවා. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් චතුරාර්ය සත්‍ය ඥාණයෙන් මාර්ගඵල උඩට ගත යුත්තේය චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥානේ මාර්ගඵල උඩට ගත යුත්තේ. දැන් බිලි කොක්කෙක්නේ උඩට ගන්න. එහෙමයි ස්වාමීන්. දැන් මාර්ගඵල උපද්දවන්න කියන භික්ෂුවට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. ඒ කියන්නේ දාන බිලි කොක්ක අල්ලා ගන්න එක තමයි චතුරාර්ය සත්‍ය. ඒකෙන් තමයි මාර්ගඵලයේ උඩට ගන්නෙ. ඒ කියන්නේ මාර්ගඵල උපද්දවන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය විමසලා. දුක්ඛාරය සත්‍ය විමසන්න ඕන, සමුදයාරය සත්‍ය විමසන්න ඕන, නිරෝධාරය සත්‍ය විමසන්න ඕන, මාර්ගාරය සත්‍ය විමසන්න ඕන. ස්වාමීන් දැන් කෙනෙක් ආයතන පංච උපාස්කන්ධේ විමසනවා, ඒ සත්‍ය ස්වභාවය විමසනවා කියන්නේ දුක්ඛාරය සත්‍ය විමසන්න. එහෙමයි ස්වාමීන්. කෙනෙක් පටිච්ච සමුපාද විමසනවා කියන්නේ සමුදයාරය සත්‍ය විමසන්න. එහෙයි. පටිච්ච සමුපාදේ නිරෝධය විමසනවා කියන්නේ නිර්වාණය විමසන්න. ආර්ය ශ්‍රැංග මාර්ගයේ විමසනවා කියලා කියන්නේ පුරුදු කරනවා කියලා කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයි විමසන්නේ. එහෙමයි සම්. එතකොට ඔය චතුරාර්ය සත්‍ය තුලින්මයි මාර්ගඵල අවබෝධය එන්නේ. ස්වාමීනි එතකොට අද කාලේ අද කාලේ මාර්ගඵල අවබෝධ ගන්න හදන්නේ සමාධියෙන්. එහෙමයි ස්වාමීනි. දැන් ආසරව ප්‍රහාණය වෙන එක ගැන තියෙන සබ්බාසව සූත්‍රයේ තියෙනවා මහත්තයා. ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන ප්‍රහාණය වෙන්නේ දර්ශනේ කොම කොමන දර්ශනයේද චතුරාර්ය සත්‍ය දර්ශනේ එහෙමයි ඊට පස්සේ මේ සූත්‍රයේම අවසානට තියෙනවා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව වෙන එකකින් ප්‍රහාණය කරන්න බෑ ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ඒ සංයෝජන ප්‍රහාණය කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්මයි. ප්‍රත්‍යක්ෂ වීමෙන්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධය, ඒ කියන්නේ ඒක ඇති වෙන අවබෝධ ඥානය තුලින්. එහෙමයි සම්. එතකොට ගොඩාක් අය එම් කරන්නේ මාර්ගඵල අවබෝධයට මේ සමාධිය. එයාලා හිතන්නේ මාර්ගඵල ගන්න පුළුවන් සමාධියෙන් කියලා. ඒ කියන්නේ දැන් කෙනෙක් භාවනා කරනවා නම් වැඩිපුර හිතන්නේ මඟඵල ලැබලා ඇති කියලා. ස්වාමීන් සමාධියෙන් කවර උපකාරද? සමාධියේ තියෙන උපකාරය තමයි චතුරාර්ය සත්‍යයෙන් විමසලා ඒ අවබෝධ කරන්න හදන හදන මේ ජීවිතයක් තියෙනවානේ. ඒකේ පැහැදිලිතාවය වැඩි කරනවා. එහෙමයි ස්වාමීන්. ඒ යථා අවබෝධය පැහැදිලි කරනවා සමාධියෙන්. එතකොට මතක හැබැයි මේක මේ ඒ අවබෝධ කරගන්න හදන්නේ චතුරාර්ය සත්‍යය. එතකොට චතුරාර්ය සත්‍ය ගැන ලොකු දැනුමක් තියෙන්න ඕන මහත්තයා. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක, සමුදය, නිරෝධ මාර්ග. එතකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි අර බිලිකොක්ක දාලා ඇදලා ගන්නවා වගේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේත් එක තමයි සෝවාන් වීම, සකදාගාමී වීම, අනාගාමී වීම, අරහත් වෙ තියෙන්නේ. දැන් ඕක හොඳට තේරුම් ගන්න ඕන. මක් නිසාද යත්? චතුරාර්ය සත්‍ය කියන දෙයක් ගැන මොකක්වත් දන්නේ නැති කෙනෙක්. සමාධියකින් මොනවා හරි අපබ්‍රංශයක් පෙනිච්ච ගමන් ඒක මාර්ගඵල හැටියට කියනවා. පුදුම මේ එතනත් පැටලීමක් ඇති වෙන එතනත් පැටලීමක් එන්නේ එහෙමයි එතකොට මතක තියාගන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්කයි මාර්ගඵල ලැබීම තියෙන්නේ සමාධියත් එක්ක නෙවෙයි සමාධිය නැවතිලා හිටියොත් ගමනක් නැහැ. දැන් මහත්ය අහලා නැද්ද? දේවදත්ත ආකාශින් ගියා. එහෙමයි. එක එක රූප මෙව්වා කියලා. ඒකට ඒ ආකාශින් යන රූපමවන ඉරිදි උපදවන්නේ හතරවෙනි ධ්‍යානෙ. එහෙයි. නමුත් එහෙම ගිය දේවදත්ත සද්ධානුසාරිවත් වෙලා හිටියද? සද්ධානුසාරිවත් නැහැ. එහෙමයි ස්වාමීන්. ධම්මානුසාරිත් නැහැ. ඉතින් ඒව ගැන ඉතින් මාර්ගඵල ගැන කවර කතාවද? එහෙමයි ස්වාමීන්. ඊළඟට සද්ධා මාත්‍රයවත් තිබ්බේ නැහැ. එහෙයි. සද්ධා මාත්‍රයක් තිබ්බනම් දෙව්ලොව උපදිනවා. එහෙමයි ස්වාමීනි. සද්ධා මත්තම්, ප්‍රේම මත්තම්, සබ්බේතේ සග්ගපරායන. තථාගතයන් වහන්සේ කියන්නේ සද්ධා මාත්‍රේ, ප්‍රේම මාත්‍රේ දෙව්ලොව උපදිනවා ස්වර්ගයේ. දුරු දේවදත්තට ඒක තිබ්බෙත් නැහැ. නමුත් දේවදත්ත අහසින් යන්නේ කිපෙද්දුවනේ. එහෙමයි සර්. ඒකෝට මතක තියාගන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධයත් එකයි මාර්ගඵල ලැබෙන්නේ. වෙන ඒක ඒතකොට චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක තමන් අවබෝධ කරන්න එපයි. තවත් කෙනෙකුට භාවනාවෙන් ඔබ සෝහං ඔබ සකදාගාමී ඔබ අනාගාමී ඔබ හරහත් කියලා දෙන්න බෑ. එහෙමයි ස්වාමීනි. තමන් තුළ ඇති වෙන අමා තුළින්මයි අවබෝධය. ඒතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස තමයි ගුරුවරයෙක් උපකාර කළ යුත්තේ. ඒතොට ඒ ශ්‍රාවකයා අහන අවබෝධ කරන මට්ටම අනුව මාර්ගඵල අවබෝධය සිද්ධ වෙනවා. ස්වාමීනි අර අවසරයි ස්වාමීනි චතුරාර්ය සත්‍ය ධර්මයම මෙනෙහි කරන්න උවමනයි කියන චතුරාර්ය සත්‍ය ධර්ම මෙනෙහි කරනවා කියන්නේ මහත්ය ආයතනවල යථා ස්වභාවය ජීවිතයේ යථා ස්වභාවය ධාතු මනසිකාරය ඊළඟට පංච පංස්තන්දි ගැන විමසනවා කියලා කියන්නේ එහෙමයි අන් ඒ ඒ ඒ විමසන්නේ චතුරාර්ය සත්‍යනේ. දුක ගැනනේ. ඒ වගේ හස ගැනීම නැතිවීම ගැනනේ. එහෙමයි ස්වාමීනි. ඒ විමසන්ට යා හදාගත්ත මාවත යාගේ සීලේ, මානසිකාර්ය, වීරිය, හිත එකඟ බව ඒ ඔක්කොම මාර්ගංගනේ. ඒ මාර්ගය ඒ ඒ ඒ මාර්ගය එහෙමයි. Taman තුල මාර්ගය වැඩි යනවා කියලා මේ ඒ මාර්ගය වැඩි යනවා කියලා තේරුම් ගන්නේ තමාට චතුරාර්ය සත්‍ය වැටහෙන ප්‍රමාණය ස්වාමීන් අවසරයි ස්වාමීන් අර සමාධියේ පමාද ප්‍රමාද නොවේ චතුරාර්ය සත්‍ය ධර්මයේම ප්‍රකට වන ආකාරයෙන් මානසිකාරය පවත්වා ගන්න වෙදී දැන් මහත්ය සමාධියක් උපද්දවා ගන්නෙන් ආර්ය සත්‍ය මේ ප්‍රකට කර ගැනීම පිණිසමයි. එහෙමයි සාම. සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති. සමාධිය වඩන්ට සමාහිත හිතට යථාභූතය තේරෙනවා කියලා. ඒතර කුමක්ද යථා ස්වභාවය? තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. සමුදය නම් වූ ආර්ය සත්‍යය. නිරෝධය නම් වූ ආර්ය සත්‍යය. ඊට මාර්ගය. මහත්ය මාර්ගය උනත් අර්ථයයි ධර්මයයි මේ මාර්ගය හරියට වැඩෙන්න යම්කිසි වැඩපිළිවෙලක් ඕන. කෙනෙක් එකපාරම චතුරාර්ය සත්‍ය විමසන්න පටන් ගත්තා කියන්නේ සම්මාදිටිය නෙවෙයි. එහෙමයි ස්වාමී. කෙනෙක් රාග සිතුවිලි, හිංසා සිතුවිලි, මෝහ සිතුවිලි, ආහින් මේ දේශ සිතුවිලි හිතුවේ නැහැ කියන්නේ එපමණකින් සම්මා සංකප්ප නෙවෙයි. එහෙමයි ස්වාමී. මහත්ය දැන් මේකේ තියෙනවා දැන් ඕක ඔය මං කියන ওই කාරණාව කොයි වගේ දෙයක්ද කියලා තේරුම් ගන්න කියවන්න ඕන මේ මහා චත්තාරීසක සූත්‍රය. එහෙමයි ස්වාමී. ඒක උඩ තේරෙනවා මාර්ගාංග මොනවද මාර්ගයෙන් මේ පැත්තේ අංග මොනවද? එහේ. ඒතර කොහොම හරි චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් වැටහීමක් ඕන චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්ට සාපේක්ෂව තමයි මාර්ගඵල අවබෝධය ඉන්නේ කියන එක තමයි කියන්නේ බිලි කොක්කෙන් තමයි මාළුව උඩට ගන්න. ඒ වගේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි මගඵල උඩට ගන්න. එහෙමයි ස්වාමීන්. ඊට පස්සේ තියෙනවා ඒ විදිහට විස්තර කළාට පස්සේ මහරජාණනි රාහුල මහරහතන් වහන්සේ මේ වදාලා. රාහුල මහරහතන් වහන්සේගේ ප්‍රකාශ තියෙනවනේ. සූත්‍ර නිපාතේ තියෙනවා රාහුල මහරහතන් වහන්සේගේ තේර ආපදානේ තියෙනවා. රාහුල මහරහතන් වහන්සේගේ තේරි තේර ගාථාවල තියෙනවා. ලාමකෝ ලෝකාමිසේ අතර ශුන්්‍යතා සමාපත්තියද අනිමිත්ත සමාපත්තියද විමෝක්ෂයේද අප්‍රණිහත සමාපත්තියද සඩ අභිඥාද සතර මාර්ගඵලයන්ද ලබාගන්නේය. ලාමකෝ ලෝකාමිසේ අත්හැර. එහෙමයි. මහතයා ලාමකෝ ලෝකාමිසේ කියන්නේ අපි මේ ලෝකේ කන බොන අඳින හිටින මේ ඉන්ද්‍රිය ග්‍රෝචර දේවල් කල්පනා කරනවානේ. එහෙමයි. ඇහැට පේන කනට ඇහෙන ශබ්ද ඒවා කෙලෙස් ලෝකේ කල්පනා කර කර ඉන්නේ. ඒකට කියනවා ලෝකාමිසේ කියලා. එහේ ස්වාමීනි. ඒ ලෝකාමිසේ අත්හැරියොත් තමයි ශුන්‍යතා සමාපත්තිය. ශුන්‍යතා සමාපත්තිය අනිමිත්ත අප්‍රණීහත කියන්නේ මහත්ය මේ අනිත්‍ය අවබෝධය තුලින් එහෙමයි සර්. ඒ අනිත්‍ය අවබෝධය තුලින් එයා දකිනවා නিত্য නিত্যයි කියන එකෙන් මේ ලෝකේ හිස් කියලා. එහෙමයි සර්. නিত্যයි කියලා පැනවීමක් නැහැ කියලා. ඕ. එහෙමයි සර්. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට වීමත් එක්කයි මේ අප්‍රණිහත සමාප අනිමිත්ත සමාපත්තිය, ශුන්්‍යතා සමාපත්තිය, අප්‍රණිහත සමාපත්තිය ඒ සමාපatti ප්‍රකට වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මවල ප්‍රකට භාවයත් එක්ක. එහෙමයි ස්වාමීනි. නිකන් සමාධියේ වැඩිව පමණින් මේ සමාපatti ප්‍රකට වෙන්නේ මේක විදර්ශනා ඥාණයෙන් ප්‍රකට කරගත යුතුයි. ඉතින් කියනවා ඉතින් ඒවට පවා යන්න පුළුවන් වෙන්නේ ලෝකාමිසයත් හැරියොත්. ලෝකාමිෂය කියන්නේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කල්පනා කරන විදිහට කල්පනා කළා හරියන්නේ නැහැ. එහෙමයි. එහෙනම් උත්තම පුජ්‍යලෝ කල්පනා කළේ කොහොමද? චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය කල්පනා කළේ. ඉතින් ඒ නිසා චතුරාර්ය සත්‍ය කියන වචනේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා නිතර කියන නිසා ඒක සාමාන්‍ය දෙයක් වගේ. එහෙමයි ස්වාමී. මේක මහත්ය ගැඹීරයි. ඉතින් ඒ නිසා ඒක කොච්චර ගැඹීරයිද කියන එක වෙනම කතා කළ යුතු දෙයක් චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙමයි ස්වාමීනි. ඒකයි මුළු බුද්ධ දේශනාවම මුළු බුදු සසුනම තියෙන්නේ චතුරාර්ය සත්‍ය මත. එතකොට එක එක දේශනා ආර්ය සත්‍ය වලට වෙන් කරන්නේ කොහොමද කියලා නෙත්ති ප්‍රකරණේ තියෙනවා. අසිරිමත් පොත් වහන්සේ කියලා ලොකු සාමිනාන්ති පරිවර්තනය කළා. එහෙමයි. ඒ නෙත්ති ප්‍රකරණේ තියෙනවා ඕනම දේශනාවක් චතුරාර්ය සත්‍යයට කොහොමද බෙදිලා යන්නේ කියලා. එහෙමයි. එක න්‍යායක්, එක නීතියක්, එක ක්‍රමයක්, එක ආවර්තහාරයක් වෙනවා තියෙනවා. ස්වාමීන් මහරහතන් වහන්සේලා විසින් මේ කාරණාව සිදු කරන්නට ඒක ඒක කච්චාන මහරහතන් වහන්සේ විසින්. එහෙමයි. කච්චාන මහරහතන් වහන්සේ කිතියෙන් දේශනා කරපු ධර්මය විග්‍රහ කර කර දේශනා කරන්න දක්ෂ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ඉන්නේ කච්චාන මහරහතන්. එහෙමයි ස්වාමීන්. ඉතින් ඒ නිසා මේ ඒ කාරණාව මේ විදිහට තේරුම් ගන්න ඕන ලී වඩුව ගැන තියෙනවා. එහේ. ලී වඩුවගෙන් අංග දෙකක් ගන්න ඕන. ලී වඩුව දැලි නූලෙන් මැන ඊට අනුලෝම කොට දැවේ සහයි. හරිනේ. දැකලා තියෙනවනේ. කළු පාට අර කුඩු වල දාලා අරන් නූල දාලා නූල ඇදලා පොඩක් උස්සලා ඒක ඉර වදිනවා. ඊට පස්සේ තමයි රහිනේවා ඉරනේවා ඔක්කොම කරන්නේ. එහෙමයි සර්. එහෙම නේද? එහෙයි. ආන් ඒ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් බුද්ධ වචනේ නම් වූ නූලෙන් මැන සීලේ නම් වූ පොළොවේ පිහිටා ශ්‍රද්ධාව නම් අතින් ප්‍රඥාව නම් වූ වෑයගෙන කිලිස් ඇහි යුත්තේය අපූර්වපමාව එහෙමයි ඒ තමයි බුද්ධ වචනේ නම් වූ නූලෙන් මැන ගන්න ඕන එහෙමයි සාමි. ඒකට අර ලීයේ ගහන මිනිසයා ඒ ඒක කොච්චරද රහින්නේ කොතනද කැපෙන්න ඕන ඔක්කොම අර නූලෙන් තීරණය කරන්නේ. එතකොට මොනවද ප්‍රහාණය කරන්න ඕන කෙලෙස් කොහොමද මේක වඩන්නේ කොච්චර සීමාවක් දක්වාද ඒ ඔක්කොම තේරුම් ගන්න බුද්ධ වචනේ. එහෙමයි ස්වාමීන් නූල ගහලා නැත්නම් කොහේ කපයිද කොහේ රහයි රහයිද කොතනින් ඉවර කරයිද කොතනින් පටන් ගන්නේද කතාවක් නැහැ. එහෙමයි. ඒ නිසා බුද්ධ වචනේ හරියට තියෙන්න ඕන. ආය අවධාරණය වෙනවා නේද ඒක අවධාරණය වෙනවා බුද්ධ වචනේ. ඒතර බුද්ධ වචනේ ත්‍රිපිටකේ ශාස්ත්‍ර වචනේට කොච්චර ගෞරවයක් දැනුමක් තේරුමක් ඕනේද කියලා හිතන්න මහත්තයා. ඉතින් ඊට පස්සේ සීලේ නම් වූ පොළොවේ පිහිටා. ඉතින් පොළොව ඒ රහින කෙනා ඉන්නේ පොළොවේ හිටගෙන ලිය බිම දාලා රහින්න බෑයි. එතකොට එයා දැකලා නැද්ද හොඳට පොළොවේ මේ ඒකට කියන්නේ හරිබරි ගහනවා. එහෙමයි. හොඳට ඒකේ මෙයා මේ හොඳට හිත ගන්නවා. පොඩ්ඩක් ලීරණ ඒවා පොඩ්ඩක් බලන්න. <laughs> වැයෙන් රහින ඒවා. හොඳට ස්ථානගත ස්ථානගත වෙනවා. දැන් වැයෙන් රහිද්දි මහත්තයා හරියට ස්ථානගත වුනේ නැත්නම් එහෙම වැය පිටිපස්සෙන් ගිහිල්ලා තමන්ගෙම කොන්දේ වදිනවා. එහෙමයි. වෑයේ වැඩ කරන්න කියනවා මාස 4ක ගේ මේ කන්ද තියාගෙන. මේ වෑය පාරක් වැදුනොත් මාස 4ක් සුව වෙන්නේ. එහෙමයි. එතකොට එයා හොඳට පොළොවේ හිට ගන්නවා. එතකොට ලීයේ නූල ගහලා තියෙන්නත් ඕන හොඳට හිට ගන්න පුළුවන් වෙන්නත් ඕන. ආන් මේ වගේ තමයි කියනවා මේ කෙලෙස් යුද්ධ කරද්දී මේ කෙලෙස් රහිද්දී සීලය කියන පොළොව තියෙන්න ඕන කියන. එහෙමයි ස්වාමීනි. සීලය කියන පොළොව හිට ගන්න තැනක් ඕන. එහෙමයි. ඒතර කෙනෙකුට සීලේ නැත්තම් හිත ගන්න තැනක් නැහැ. දැන් කොහොමද කොහෙද කරන්නේ මේක? කෙතර කෙලස් තැවීමක් නැහැ නේද? ඒතර කොහොමද මේ නිවන් මාර්ගේ වඩන්නේ? සීලය සිල්පද කොච්චර ඒකනේ බුදුරජාන් වහන්සේ තිසරණී වදාලා. සීලය වදාලා. එහේ ස්වාමී. තිසරණ සහිත පංචිල් ගැනීම කියන එක සුළු කොට තකන්න එපා. එහි තමයි සම්පූර්ණ නිවන් මාර්ගය තියෙන්නේ. එහෙමයි. ශ්‍රාවකයා මේ බුද්ධ ශාසනේ උපරිමයට ගෙනියන දොරටුව විවෘත වෙන්නේ ඔතනින්. ඒ නිසා මේ පංච මැරෙන්න කලින් පංචිල්වත් රකින්න කෙනෙක් වෙලා මැරෙන්න. නිකන් කච කචක ගහ ඉඳලා මං අර දායක සභාවේ සභාපති මේ දායක සභාවේ සභාපති වැඩක්ම නැහැ. මං අරක කළා මේක කළා වැඩක්ම නැහැ. Taman තුල තිසරණේ තියනවද කියලා බලන්න. මං බුදුරජාණන් වහන්සේ සරණ ගියාද? ධර්මයේ සරණ ගියාද? සංඝයා සරණ ගියාද? තිසරණේ පිහිටලා Taman ඉන්නවද කියලා බලන්න ඕනේ. ඊළඟට Tamanට සීලයක් තියෙනවද කියලා බලන්න ඕන. ඒකට හැම වෙලාවෙම හිතන්න ඕන සංඝයා සීලෙන් උතුම්. දැන් මම මහත්මේ මේ මේ කාරණාව විස්තර කළාම කියන්නම්කෝ. සීලය කියන පොළොව තියෙන්න ඕන. ශ්‍රද්ධාව කියන අතින්. එහෙමයි සම්. ප්‍රඥාව නම් ඌ වැය අර ගන්න ඕන. ඊට පස්සේ තමයි රහින්. එතකොට ශ්‍රද්ධාවයි ප්‍රඥාව. දැන් සමහර අය කියනවා ශ්‍රද්ධාව තිබ්බට වැඩක් නැහැ ප්‍රඥාව තියෙන්න ඕන කියලා. ශ්‍රද්ධාව තිබ්බට වැඩක් නැහැ ප්‍රඥාව තියෙන්න ඕන කියලා කියන්නේ අත තිබ්බට වැඩක් නැහැ වැය නැත්තම් කියලා. ස්වාමීන් වහන්සේ ඒ වාක්‍යයේ දෝෂයක් තියෙනවා. ශ්‍රද්ධාවක් තියෙන්න ඕන ප්‍රඥාවක් තියෙන්න ඕන. ප්‍රඥාව මෙහෙවෙන්න ඕනේ ශ්‍රද්ධාවෙන්. මම ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක චුට්ටක් කෙලස් ගැන නෙවෙයි අවශ්‍යයි. සාමාන්‍ය කාරණාවක් කියන්න. එහෙයි. ඔන්න රුවන්වැලි සෑය වටේට කෙනෙකුට ආස හිතලා සුවඳ විඳින්න ඔයා එයා ප්‍රශ්න එකක් විඳගෙන යනවා. එයාට ආසයි දැන් පූජාව. එහෙමයි ස්වාමීනි. හරිද? ඒකට එයා විඳ විඳ යනවා. පිටිපස්සෙන් පිටසක් මල් අරගෙන බුදුගුණ කියාගෙන එනවා. එතකොට අර එයා එයා ප්‍රශ්න විඳ විඳ යනකොට අර එහෙන් හුළඟ එනවා. ඒවා මූණට වැදිච්ච ගමන් ඇසිඩ් ගැහුවා වගේ. එහෙමයි ස්වාමීනි. දැන් එයාගේ ශ්‍රද්ධාවට ප්‍රඥාව මිශ්‍ර වුණාද? නැහැ සර්. ඒකට එයා මේ පූජාව නතර කිරීම ශේෂ්ඨයි පූජාව කරනවට වැඩිය. හේතුව එයා නතර කරන්නේ මිනිසුන්ගේ පිටිපස්සෙන් එන අයට අපහසුාවක් වෙන්න එපා කරුණාව මෛත්‍රිය නුවණින් විමසලා. ඒක අර එයා ප්‍රශ්න විදිනවට වැඩිය ශේෂ්ඨයි. එහෙමයි ස්වාමීනි. පැහැදිලිනේ? බුදුන් වඳින්න ගියත් කෙනෙක් එතන භාවනා කරනවා නම් පොඩ්ඩක් අයින් වෙන්න ඕනේ. හේතුව මම මෙතනදී බුදුන් හඳින්න ගියට පස්සේ මේ භාවනා කරන කෙනාට කරදරයක්. භාවනා කරන කෙනාත් කල්පනා කරන්න ඕන මට භාවනා කරන්න ඕන නම් දැන් මිනිස්සු නිතර එනවා මෙතන වඳිනවා ඒ නිසා විවේක තැනකට යන්න ඕන කියලා. එහේ ස්වාමීනි. පුදුම ලෝකෙකින්. ඒදවර බලන්න කොච්චර ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කොච්චර වැදගත්ද කියලා. එහෙමයි. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි විසිරීලා තියෙන්නේ කියලා තේරෙනවා රුවන්වැලි සෑමලුවට ගියාම. එහෙමයි ස්වාමීනි. හොඳට කල්පනාව ඕන. එතකොට මේකෙදින් කියන්නේ මේ කෙලෙස් ප්‍රහාණය කියන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් තමයි ප්‍රඥාව. කෙලෙස් ප්‍රහාණය කිරීමට නෝන මෙහෙවන්නේ. ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ වචනේ අදාහ ගැනීම. එහෙමයි ස්වාමීනි. කියන්නේ යාගේ නෝන මෙහෙවන්නේ බුද්ධ වචනේත් එක්ක. එහෙමයි. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන්සේගේ අවබෝධය අදාහගන්න. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න අර ලීයක් රහින්න ඕන කෙනා නූල ගහලා පොළොවේ හිටගෙන අතින් වෑය අල්ලගෙන රහින්න. ඒ වගේ තමයි කියනවා මේ හිත හදා ගන්න ඕන කෙනා. ඒ එකේ නූලක් ගහන්න ඕන. ඒ නූල ගහන්නේ බුද්ධ වචනේ. ඉතින් මේ කෙලෙස් මේ හොඳ දේවල්, මේ නරක දේවල්, මේ ප්‍රහාණය කළ යුතු දේවල්, මේ වැඩි යුතු දේවල් හොඳට නූලෙන් වෙන් කරන්න ඕන. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මොකද කරන්නේ? පොළොවේ හිත ගන්න ඕන. සීලේක හිත ගන්න ඕන. සීලේ පිහිටන්න ඕන. ඊට ශ්‍රද්ධාව නැමැති අතින් ප්‍රඥාව නැමැති වෑය අල්ලගෙන රහින්න ඕන. එහෙමයි. තනියෙන් දැන් කල්පනා කරන්න. ওই උපමාව කිව්වට පස්සේ තනියෙන් හැම එකක්ම කියලා දෙන කලින් නැතුව පොඩ්ඩක් කල්පනා කරන්න. එතකොට තේරෙනවා බුද්ධ වචනේ ඉගෙන ගන්න එක කොච්චර වැදගත්ද ශ්‍රද්ධාව කොච්චර වැදගත්ද? සීලය කොච්චර වැදගත්ද? නුවණින් විමසන එක කොච්චර වැදගත්ද? ඒව තේරෙන්න ගන්නවා. එහෙමයි. ඒකට මේ ඔක්කොම කරුණු ඕන මේ හිත හදමනය කරන්න කියන එක තේරෙනවා. ඒකට යම් කිසි කෙනෙකුට මාර්ගය ගැන වැටහීමක් ඇද්ද මහත්තයා? ඒක තමයි චතුරාර්ය සත්‍යයේ මාර්ගය ගැන එන අවබෝධය. එහෙමයි ස්වාමීනි. ඒකෙන් බිලිකොක්ක දාලා ඇදලා ගන්න පුළුවන්. ඊට පස්සේ තවද මහරජාන් ලී වඩුවා එලේ අත්හැර අරටුව ගනි. හරිනේ. අරටුව නිකන්නේ. ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂු විසින් අන්‍ය තීර්ථකයන් විසින් සදාකාලික ආත්මයක් ඇත්තේය. මරණින් මතු කිසිවක් නැත්තේය. ශාස්වත උච්ඡේද දෘෂ්ටිහි පිහිටා නොයෙක් අයවෙන් ඇති කරගන්නා නිසර දෘෂ්ටිවාද බැහැරකොට සංස්කාරයන්ගේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම යන සත්‍ය ස්වභාවය අවබෝධ කොට නිර්වාණ සාරය ගත යුත්තේය. මහරජාණන් මේ වඩුවාගේ මේ දෙවෙනි අංගයේ ගත යුත්තේය. අන්‍ය දෘෂ්ටි, අන්‍ය ලබ්ධිකයන්ගේ, අන්‍ය ආගමිකයන්ගේ ඒ උච්ඡේද ඇත නැත කියන දෙකනේ ලෝකෙම තියෙන්නේ. එහෙමයි සම්. ඒවා අත්හැරලා විමුක්තියම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය ස්වභාවය නැමැති අරටුවම ගන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. දැන් අද කාලේ රහත් කියන අය කොහොමද කියන්නේ? හැම ආගමක්ම එකයි, හැම සතුරෙක්ම එකයි කිව්වේ. එහෙයි ස්වාමීනි. ඒකට එළිය දන්නෙත් නෑ, අරටුව දන්නෙත් නෑ. එළිය දන්නේ නැති කෙනාට අරටුව දන්නේ නැති කෙනාට වඩු වැඩි කරන්න පුළුවන් මහත්තයා. දැන් මේ උපමා ගැනීමක් නේද? උපමාවෙන් හරි පැහැදිලි නේද? උපමාවෙන් පැහැදිලි වෙනවනේ. ඉතින් ඒ විදිහට ඒ බුදුරජාණන් වහන්සේගේ පරම නිර්මල අවබෝධයම ගන්න ඕන. මහන්තේ මම අර කිව්වේ අර අපි අපි ওই පොත් ප්‍රදර්ශනය බලන්න ගියා. නව කතා, කෙටි කතා, උපකල්පන, දෘෂ්ටි, මතවාද හැම් පොත් පිරීලා. ඒ අතර චූටි පොත් කිහිපයයි තියෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයේ තියෙන. මේ බුදු කෙනෙක්ගේ ධර්මයේ තියෙන. ඉතින් ඒ නිසා ධර්මයේ ශ්‍රේෂ්ඨයි. එහෙමයි ස්වාමී. පැහැදිලි නේද? දැන් අපි කියමුකෝ ධර්මය අහන මිනිස්සු දන්නවා ධර්මයේ හරියට කියන්නේ කවුද වැරදිද කියන්නේ කවුද කියලා. දැන් අපි කියමුකෝ හාමුදුරුවෝ ටිකක් ගිහිල්ලා හාමුදුරුවරු 100ක් විතර ගිහිල්ලා පාර්ලිමේන්තුවේ හිටගත්තොත් පාර්ලිමේන්තුවේ එක එක්කවත් දන්නවද මහත්තයා මේ හාමුදුරුවෝයි ධර්මයේ කියන්නේ මේ හාමුදුරුවෝයි ධර්මයේ නොකියන්නේ දන්නවද බණක්වත් අහලා තියෙනවද අපේ රටේ නායකවරුන්ට වෙච්ච දේවල් එහෙමයි ස්වාමීනි නේද? අම්මෝ සද්දාතිස්ස රජුරෝ මිහින්තලේ කළුදිය පොකුණේ වැයලි වෙනකල් බනහපියෝ. එහෙමයි. රජ කෙනෙක් විදිහට හිටගෙන එහෙ ස්වාමීන්. මිහින්තලෙන් දැන් මිහින්තලේට සාමාන්‍යයෙන් අද කාලේ රජවරු අවුරුද්දකට වතාවක් නෑනේ සමහර අය ඉන්නවා මිහින්තලේට ගිහිල්ලත් නැති අය. එහෙමයි ස්වාමීන්. ඉතින් මිහින්තලෙන්නේ මේ ලෝකේ නායකයන්ට ආශිර්වාද ලැබිච්ච තැන. එහෙ. නේද? එහෙ. ඒ නිසා මේ දැන් ওই මිහිඳු පෘතුගුණ පූජාව මේ ඒ කල්පනා කරනකොට අවුරුදු සිරි මේඝවරණ රජුරන්ගෙන් පස්සේ. ඒ කියන්නේ අවුරුදු 10ක් 10ක් විතර. ඒකම අවුරුදු 800කට පස්සේ කියලා. එතකොට එච්චර අවුරුදු දහස් ගානකට මේ පස්සේ මේ සිද්ධ වෙන දේවල් දෙයක් වෙද්දි හරියට ශ්‍රද්ධාව තියෙනවා නම් ওই මැටි ඇමතුරු ඔක්කොම සුදු ඇඳගෙන ඇවිල්ලා රැය එළුණිකල් බනහන්න ඕනේ. එහෙමයි සාම. අහයි එකේ ඉතින් මොනව කරන්නද? ඉතින් ඒ නිසා එහෙම විදිහක් නෑ දැන් අනුන් ගැන බලලම වැඩක් නෑ. ඉතින් මට මේ කියවුණා මේවක් මේ කියනකොට. එහෙමයි සර්. එතකොට තම තමන්ට පුළුවන් විදිහට මේ ධර්මයේ පුරුදු කරගන්න එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ රජ දවස නම් රජවරු දීපුදා මේ උත්තම උපහාර. ඒ කියන්නේ සෑම පූජාව කරන මහත්ය රජවරු මුල් වෙලා තියෙනවා. එහෙමයි සර්. එනේ සංවිධානය කරන්නේ රජවරු. ධර්මය අහන්නේ රජවරු. එහෙමයි. දැන් ওই ලංකාවේ හිටපු නායිකාවක් ඒ කාලේ රජ කාලේ මට මතක නෑ ඒ ලීලාද මේ සුගුලාද මට මතක නෑ කවුද කියලා. මහවංශේ තියෙන්නේ. එතුමිය තූපාරාම රුවන්වැලි සෑ මළුවේ තූප වංශේ කියවලා ඉලි වෙනකල් අහලා දේශකයන් වහන්සේට අනේක සත්කාර සම්මාන කළා රුවන්වැලි සෑයට අප්‍රමාණ පූජාවල් කරනවා. දැන් ඔය තව එක රජ කෙනෙක් හිටියේ රජුරුවන්ගේ නම උපතිස්ස රජුරෝ. උපතිස්ස රජුරෝ රුවන්වැලි සෑයේ මළුවේ කූඹි ඉන්නවා දැකලා මොනර පිළෙන් මුළු සෑයම අතු ගාලා කූඹි අරගෙන කැලේට ගිහින් දාලා රජතුමාගේ සංකේයෙන් මේ මේ වාජන වලින් වතුර ගෙනල්ලා හග්ගෙඩියෙන් තමයි සෑමලුව හොදලා තියෙන්නේ. හොස් අල්ලලා නැහැ. එහෙමයි සම්. වාජන වලින් වතුර අරන් හග්ගෙඩියෙන් තමයි පැන් දදා සෑ මේ සෑයි පේසවල් හොදලා තියෙනවා. ඒ රජ රජතුමා මේක කරන්නේ. එහෙමයි. අද කාලේ මේ රුවන්වැලි සෑය ගාවට ඇවිල්ලා අපේ නායකයෙකුට පැයක් ඉඳගෙන ඉන්න හයියක් තියෙනවද කියලා කියන්නකො. ස්වාමීන් මේ රජතුමාගේ මේ මනස මොනතරම් පුණ්‍ය චේතනාවකින් පිරලා තියෙන්නේ නැද්ද මේ? ඒ රජවරු හරි පුදුමයි මම ඒ ඒ රජුරෝ උපතිස්ස රජුරෝනේ ඒ උපතිස්ස රජුරෝ දවසක් මේ කොයි හරි ගමනක් ගිහිල්ලා පෑ නිදා ගන්නකොට වැස්සක් ආවා. එහෙමයි. වැස්ස එනකොට රජුරන්ගේ ඇඳටම උඩින් වතුර පාරක් වැටෙනවා. රජුර ඉක්මනට නැගිටලා අයිනේ ඉඳගත්තා. කිසි සේවකයෙකුට කතා කළා නැහැ මේ රෑ මෙයාලා ඇහැරලා මහන්සි වෙයි කියලා. එහෙමයි ස්වාමී. මෛත්‍රීනේ ස්වාමී. <laughs> අවසන් එහෙමයි ස්වාමී. හිතා ගන්න අපේ රාජ પરම්පරාව සිංහල රජවරුන්ගේ ස්වභාවය ඉගෙන ගන්න මහවංශ කියවන්නේ. ওই විස්තර ටික මහවංශ දෙවෙනි පොතේ දෙන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් පුදුම හිතෙනවා. ඊළඟට දැන් ඉදිරියට දැන් පරිවර්තන වීම පවතින ඉදිරි මහවංශේ අම්මෝ පරාක්‍රම මහරජුරු ගැන. ඒවා ඉතින් හිතා ගන්නවත් බෑ. මම නම් හිතන්නේ නැහැ මේ විස්තර එක දිගට කිව්වොත් මිනිසෙකුට කඳුළු නොසලා හදවත සාමාන්‍ය විදිහකට තියාගෙන අහගෙන ඉන්නවත් පුළුවන් වෙයි කියලා. එච්චර සිංහල කෙනෙක් නම් ඒ සිංහල ලේවලට මොනවද වෙනවා ඒවයි කියවනකොට. ඒකනේ මේ පරදේශක්කාරයින් මේ මහවංශ කියවෙන එක නැතිකලි. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මහත්තයා මේ විස්තර කරනවා මහරජාණන් දේවාති දේව භාග්‍යතුන් වහන්සේ සුත්ත නිපාතේ මේ වදාලා සුත්ත නිපාත කියන්නේ අපි දැන් මහමෙන්නාන් පරිවර්තනය කළ තියෙන අපේ බුදු සමිද්දතාවම වැඩ විසති කියන පොත. ඒක ත්‍රිපිටක පොතක්. කසල වැනි හිස් පුජ්‍යලයන් බැහැර කරව. කෙලෙස් කසටෙන් යුතු පුජ්‍යලයන් දුරු කරව. ආශ්‍රමණයන්ව සිටියේදී ශ්‍රමණ මාන්නෙන් සිටිනා බොල් පුජ්‍යලයන් සීල් සුලඟින් පිඹහරි. එහෙමයි ස්වාමීන්. දැන් අර ඉස්සල උපමාවේ තිබ්බේ අරටුව ගන්න කියනවනේ එළිය අත්හැරලා. ඒ වගේ අන්‍යාගම් මත දෘෂ්ටි ඇත නැත කියන සාස්වතවාද, උච්ඡේදවාද ඒව අත්හැරලා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන හරිම අරටු අල්ලන්න කියනවනේ. එහෙමයි සම්. එතකොට ඕවා මහත්යේ දෘෂ්ටි ජාල ඔක්කොම එන්නේ අසත්පුරුෂයන්ගේනේ බාහිර ආහන කියන දේවල් එක්කනේ. ඉතින් ඒ නිසා තමයි මෙතන විස්තර කරන්නේ කසල වැනි හිස්පුරුෂයන් බැහැර කරන්න කියලා. කසල වගේ ඒ කියන්නේ කෙලෙස් වලින් පිරිච්ච මිනිස්සු අත්හරින්න ඕන. කෙලෙස් කසටෙන් යුතු පුජ්‍යලයන් දුරු කරන්න ඕන. ආශ්‍රමණයන්ව සිටියේදී ශ්‍රමණ මාන්නෙන් සිටිනම්. එහෙමයි. සාමාන්‍ය ඇති මහානකමක් නැහැ. නමුත් හරියට අරහත් දජේ පවර එක ගන්න හදනවා. එහෙයි. මේ වගේ බොල් හිස් බොල් පුජ්‍යලයන් සිල් සුලංගෙන් පිඹහරියු. එහෙමයි ස්වාමීනි. හැබැයි ඒ වගේ ඇත්ත එක ගහ ගන්න දැනගන්න නෙමෙයි යන්න තියෙන්නේ. Taman සිල්වත් වෙන්න කියන. එහෙයි ස්වාමීනි. ඒ සීලයෙන් තමයි කියනවා අනිත් එක්කෙනා නිකම්ම අයින් වෙලා යන්නේ. එහෙයි. ඊට පස්සේ තියෙනවා පවිතු ආචාර ගෝචර ඇති පහත් ආශාවෙන් යුතු පුජ්‍යලයන් බැහැරකොට සිල් ගුණයෙන් පිරිසුදුව සිල් ගුණයෙන් පිරිසුදු බවට පත් වූවන් සමග මනා සිහියෙන් යුතුව වාසය කරව. ඔවුන් සමගියෙන් වසමින් නුවණින් යුතුව දුක් නිමා කිරීමට පත් කරව. අර ඉස්සෙල්ලා කිව්ව කාරණා වගේ පවිතු ආචාර ගෝචර ඇති පහත් ආශාවෙන් යුතු පුජ්‍යලයන් බැහැර කළා සිල් ගුණයෙන් පිරිසුදුව සීලෙන් පිරිසුදු බවට පත් වෙලා මනාසියෙන් වාසය කරන්න කියනවා. සමගියෙන් නුවණින් යුක්තව මේ දුක් ටික නිමා කරන්න කියනවා. එතකොට අපිට යම් බැහැර කිරීමක් අවශ්‍යයි. මහත්මයා මේ බුද්ධ ශාසනයේ ආරම්භ වෙන්නේම බැහැර කිරීම සහ ලංකර ගැනීම කියන දෙකකින්. එහෙමයි ස්වාමී. බැහැර කරන්නේ අසේවනාච බාලාන. බාලයා බැහැර කරනවා. පණ්ඩිතානංච සේවනා. පඬිතයන් ඇසුරු කරනවා. ආසත්පුරුෂයා බැහැර කරලා සත්පුරුෂයා ලං කරගත්තා කියන්නේ නිර්වාණ මාර්ගය විවර වෙනවා. එතනින් පස්සේ තමයි සියලු මංගල කාරණා. අශෝක විරජකේම ශෝක නොකරන නොඇලෙන නිර්වාණ නැමැති ශේම භූමිය ඔක්කොම ලැබෙන්නේ අසේවනාච බාලනම් පණ්ඩිතානංච සේවන. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ නිසා මේ දෘෂ්ටි මතවාද අසත්පුරුෂ ජනයා බැහැර කිරීම ගැන බුදුරජාණන් වහන්සේ කොච්චර වදාළලා තියෙනවද? Taman අතර ඉන්න පිරිස අතර වුණත් කෙනෙක් මේ ධම්ම මාර්ගයේ විනාශ කරනවා නම් එයාව අයින් කරලා දාන්න ඕන කියනවා. ඒක කුඹුරක ගොයන් එක බජිරි හැදුනොත් ගොයන් ටික බේරගන්න බජිරි ගහ ගලවලා අයින් කරන්න කියනවා. එහෙමයි ස්වාමීනි. Taman අතර ඉන්න අය වුණත් ශාසනය කනවනම් එහෙමයි. අපිට දහම් මාර්ගයේ දියුණු කරගන්න දෙන්නේ නැත්තම් ඒ කෙනා එතනින් අයින් කරන්න කියනවා. හරියට වී වල තියෙන බොල් අයින් කරනවා වගේ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි කියනවා මේක මේ නිවන් මාර්ගයේ දියුණුවේ. එතකොට මහත්ය තේරෙන්නේ නැද්ද? මේ අරහත්වේ අරහත් මාර්ගය කියලා කියන එක කොච්චර මේ ඒ ශ්‍රමණ ගුණ ශ්‍රේෂ්ඨයිද කියලා. ඒකාන්ත කොට පිරිසිදු. ඒකාන්ත ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තමයි මේ අරහත් මාර්ගයේ අරහත්ත්වයටපත් වුණ මාර්ගඵලලාභී සංඝයා සරණ ගියාට පස්සේ සංගුණ දැනගත්තට පස්සේ මහත්ය වචනයක් කියන්න අපි යුතු නැහැ. එහෙමයි සාම. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ගිහි කෙනාට වැඩි යම් අත්හැරීමක් කරපු කෙනෙන්නේ ශ්‍රමණයන් වහන්සේ නම. අපි නිතරම ඔය කියන්නේ නිකන් සාද්ද දාන්න එපා මේ දායක සභාවල් ලොක්කෝ වගේ ඉන්න එපා. එහෙමයි. හරියට මිනිසුන්ගේ ආසාවක් තියෙනවා මේ දායක සභාව කියන්නේ. එහෙමයි. කමිටි පුදුම පෙරේතකමක්. එතකොට මේ වගේ වෙනසෙන්නේ මේ මිනිස්සුමයි. ස්වාමීන් වහන්සේ පන්සලේ වැඩ ඉන්න නායක සාහිණාංශගේ අදහස් විමසලා කී කරුව කටයුතු කරන එක වෙලාවට එහෙම ඉස්සර රජකම වුණත් උනේ සේනමනේ මහත්තයා. එහෙමයි. දැන් උදාහරණයක් මම කියන්නම්. මම කිව්වද දන්නේ මහත්තයා දේවදත්තගේ 이르දි නැති වුණා සංඝයා පාලනය කරන්න ඕන කියලා හිතුව ගම. එහෙමයි ස්වාමීන් වහන්සේ. මහත්ය පිළිගනියද දන්නේ කර්මාන රූප ශක්තිය මේ ධර්මයේ තියෙනවා. සක්දෙවිඳු හිතුවොත් එහෙම සංඝයා පාලනය කරන්න ඕන කියලා. සක්දෙවිඳු සක්‍ර පදවියෙන් චුත වෙනවා කියනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා අද දක්වාම සක්‍ර දේවේන්ද්‍රයා සංඝයාගේ කතිකාවතක් සිද්ධ වෙනකොට සංඝයාගේ ඉල්ලීමක් කළොත් හැර සංඝයාගේ කටයුතු වලට සක්දෙවිඳු මැදිහත් වෙලා නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. අතීතේ ඉඳලා අද දක්වාම සංඝයා ආඥාව පනවන්න ඕනේ. එතකොට තමයි සක්දෙවිඳු සම්බන්ධ වෙන්නේ. එහෙයි. හේතුව සංඝයාගේ දේවල් වලට අත දාන්නේ එහෙමයි ස්වාමීනි. එතකොට ඒ සංගදෙවිඳුවත් එහෙම කරන්නේ නැත්නම් මේ අන්ධබාල ප්‍රත්‍යජන ගිහි මිනිස්සු සංඝයාව පාලනය කරන්න හදනවා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් ඔය පැරණි ආරණ්‍ය පූජා කරපු උපාසකවරු ඒ ආරණ්‍ය පූජා කළා ඒ ආරණ්‍යේ ඉන්න භික්ෂුන් තමන්ගේ වශයෙන්ම තියාගන්න හදනවා. එහෙමයි ස්වාමීනි. ඒ අය අර සංඝයාට ආරණ්‍ය පූජා කළාට වැඩිය සංඝයා තමන්ගේ වශයෙන් එයා ලීඩ් කරන්න යන එකේ පාපේ බලවත්. ආරාම මේ 10ක් පූජා කළාට වැඩිය සංඝයා තමන්ගේ යටතට ගන්න හිතන පාපේ බලවත්. දැන් සාමාන්‍යයෙන් අපි කියමු සිල් මාතාවක් කියලා. සිල් මාතාව වුණත් කසාවත දරන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. අද කාලේ හැටියට මෙහෙණින් වහන්සේලා. ශ්‍රාවක ශ්‍රාවිකාවනේ. ඒතකොට මෙහෙණින් වහන්සේලාවත් බෑ තමන්ගේ යටතේ පාලනය කරන්න. කවුරු හරි එහෙම පාලනය ඒ සංඝයා ගැන කවර කතාවද? භික්ෂූන් පාලනය කරන්න හැදුවොත් යම්කිසි ගිහියෙක් ඒ ගිහියට කොච්චර පින් තිබ්බත් මරණම් මරණයි මරණින් මත්තේ නිරේ උපදිනවා උපදිනවාමයි. කමිටි වලින් සංඝයා පාලනය කරන්න හොඳ නෑ. ඒ කමිටියට සම්බන්ධයි නිරේ උපදිනවා. කරන්න දෙයක් නෑ. මොකද බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට සංඝයා පාලනය කරන්න බාර දුන්නේ නෑ. ධර්මයේ ශාසන බරදරුව කාශ්‍යපයන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේ සංඝයා පාලනය කරන්න කියලා කිව්වේ නෑ. ගුරුවරයෙක් ශිෂ්‍යයන්ට අවවාද කිරීම වෙනයි. එහෙම නැතුව මේ කෙනෙක් සංඝයා පාලනය කරන්න යනවා කියන එක වෙනයි. ඒසක් ගොඩාක් ගිහි මිනිස්සු නොදැනගෙන බොහෝ පෞරස් කරගන්න. ඒ හේතුව මොකද මේ වාගේ මාර්ගයේ වඩන සංගරුවනා මඟපල් ලබන සංගරුවනා ඒ සංඝයා වෙනුවෙන් සිවුරු දාගෙන ඒ පෙරහැරේ පිටිපස්සෙන් යන සංගරුවනා ඒ නිසා හොඳට මේ කරුණු කාරණා තේරුම් ගන්න මේ කිව්වේ සංඝයාට අමුතු සත්කාර සම්මාන ලබන්න නෙවෙයි පව් මේ දම්පැම් පුදන මිනිස්සු මේවා නොදැනගෙන අපේ තමන්ගේ ජීවිතේ මේ අකුසලයකට නිරේකට යොමු කරගනී කියන මේ කරුණාවෙන් මේ කිව්වේ. අවසරයි ස්වාමීනි. අද දවසෙත් ඔබ වහන්සේ අපට ඒ උතුම් අරහත් මාර්ගය පෙන්වා දෙමින් බොහෝ කොට අවවාද පනවා වදාලා ඒ සියලු කාරණා අප සියලු දෙනාගේ ජීවිත මනාකොට සකස් කරගන්න මහෝපකාරී වෙනවා අනුමාන වශයෙන් ඔබ වහන්සේට පින් සිදු වේවා. පින්වතුනි අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් ශ්‍රාවිකාවක් විසින් මේ පින්වත් ශ්‍රාවිකාව ඊට මෙසිතින් සිහිපත් කරගෙන අපි පින්වත් ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු. උතුම් පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න අවසරයි ස්වාමීනි. ඕ මහත්මයා අද දින මිනුදු රාජ්‍ය ප්‍රශ්නය සදහම් පිළිසඳර සඳහා දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් සාවිකාවක් විසින්. ඉතින් තමන්ගේ ජීවිතයට විශාල පිනක් රැස් කරගන්නවා අද දවසේත් සොඳුරු අරහත් මාර්ගය ගැන ඉගෙන ගත්තා. ඒ වගේ විශේෂයෙන් අවසානට කල්පනා කරපු මහා මතක් කරපු කාරණාව ඒ තමයි ඒක බොහෝ දිනෙකට අහන්න ලැබීම වටිනා දෙයක්. ඒ තමයි සංගය සම්බන්ධයෙන් පාලනය කිරීමට නොයෑම. එහෙමයි. ඉතින් මහත්ය මහවංශ කියූ තේරේ පරාක්‍රම බහු රජුරෝ කොච්චර මේ ලංකාව එක්සේසක් කරන්න යුද්ධ කළාද කියලා. නමුත් රජුරෝ ඒ යුද්ධ කළා වගේ තුන් හතර ගුණයක් ශක්තිය යොදවලා තමයි සංඝයා සමගි කරවලා තියෙන්නේ. ඒකෝ තමන් ඒවට මැදිහත් වෙන්නේ නැතුව තේර භික්ෂූන්ම යොදාගෙන ඒ සංඝයා සමගි කරනවා. රාජාඥා පනවන්නේ නැතුව. එහෙමයි. ඉතින් හේතුව ඉතින් ඒ වගේ දේවල් තේරුම් ගන්න ඕන. ඉතින් ඒ ධර්මයේ මේ ඇත්තන් අහන්න සලස්සලා මේ අත බොහෝ පින් කරගත්තා. ඉතින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වේවා. ලක්දෙරණත් ඒ වගේම සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් මේ ආරක්ෂා කරන ඒ වගේම සංඝයා පෙළන්නේ නැති රජෙක් පහළ වේවා. මේ ලක්දෙරණ සුරකේවා. මේ පින් අනුමෝදන් වී ඒ වගේම මේ පරලෝකයේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝක සැපයටපත් වේවා. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඒ වගේම සියලු සංගරුවන ඒ වගේම සිල් මෑණිවරු අනගාരിക මෑණිවරු සියලු දෙනාට පින් සිදු වේවා. පින් අනුමෝදන් වේවා. ධර්ම අවබෝධයම සැලසේවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වත් මහත්මියගේ සුජීවත් සිටින දෙමව්පියන්ට පවුලේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම තමන්ට අකුරු ගැන්වූ සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ත්‍රිවිධ රත්න ආනුභාවයෙන් සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් ලබ්බෙරණ සුරකේවා කියලා. ඉතින් මේ ධර්ම දානයේ පින හේතු උපකාරම වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සිටින්නවරේ ශ්‍රාවිකාවටත් ඒ වගේම විදේශ රටවල ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරන ඉගෙන ගන්න සියලු දෙනාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට ගුරුවරුන්ට අපි කාටත් ඒ වගේම සද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලි ධර්ම දාන පවත්වන සියලු දෙනාට සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු උපකාර වේවා. අවසරයි ස්වාමීනි. පින්නතුනේ අද දවසේත් ඒ උතුම් සදාම් පිළිසඳර මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදාම් පිළිසඳර අප කෙරෙහි අනුකම්පාවෙන්මයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පනවා වදාළේ. ඉතින් අප සියලු දෙනා රැස් කරගත් උත්තම පුණ්‍ය ධර්මයන් අපි පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. ඒ වගේම උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගෙන අප රැස් කරගන්න මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේට එකසේම අනුමෝදන් වීමෙන් සියලු සෝපත් භාවයේ සැලසී උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු එමනම් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරුවන් විදුලිය ඔස්සේ මෙන්ම අන්තර්ජාලය ඔස්සේ මහා සංඝරත්නය ආශිර්වාදයෙන් ඒ උත්තම අරහත් මාර්ගයේ පිළිබඳව සදාම් කරුණු විවරණය කෙරෙන උතුම් මිලිඳු රාජ ප්‍රශ්නේ සදාම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් නැවත ඔබ මුණ ගැහෙන්නම්. එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය